ගෞරවනීය ස්වාමින් වහන්සේ මම වසර කිහිපයක සිට ඔබ වහන්සේලාගේ ධර්ම දේශනාවලට සවන් දෙන අයෙක්මි. රැකියාවක් කරන මාහට කොරෝනා රෝගයේ හේතුවෙන් දිවයින වසා තිබුණු කාලයේදී දින පහක වැඩ භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වීමට ලැබීමෙන් ධර්මයේ ප්‍රායෝගිකව යෙදීමටද ඉඩකඩ ලැබුණි. මීට අමතරව සතියට ප්‍රවේශයක් වැඩසටහනකටද අඛණ්ඩව සම්බන්ධ වුනිමි. මෙසේ මා මාගේ සිත පිළිබඳ අධ්‍යයනයක යෙදීමින් පවතින අවස්ථාවක මාහට පසුගිය සතියේ උසස් වීමක් ලැබ කොළඹට යාමට සිදුවිය. අවස්ථාව අනුව මෙය ප්‍රතික්ෂේප කිරීමටද නොහැකිය. උසස් වීම ලැබීමත් සමගම මා සිදු කරගත පැමිණි භාවනා කටයුත්ත ධර්ම දේශනා ශ්‍රවණය කිරීමේ කටයුත්ත කිරීමට නොහැකි විය. මාගේ සිත අධික ලෙසට චංචල භාවයට පත්ව ඇත. දරුවන් දමා කොළඹ යාමට සිදු වූවද ගැටලුවකි. මේ අතරතුර මාගේ ස්වාමි පුරුෂයාද ස්ථානමාරු වීමක් ලබන සතියේ සිට ලැබීමට නියමිතය. පසුගිය සතියේ කොළඹදී පැවැත් වූ උසස් කිරීමේ පුහුණු වැඩසටහනෙන් දේශනාවලට සිත යොමු කිරීමටද නොහැකි විය. මෙම ව්‍යාකූලභාවය අතරතුර මා ධර්මයේ හැසිරිය යුතු බවත් බණ භාවනා කළ යුතු බවටත් නිරතුරුව සිටිවිලි මා වෙත පැමිණීමෙන් මාගේ සිත කොළඹවයි. මෙය මට මහත් වදයකි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ සිතෙහි ඇති වී ඇති මෙම ව්‍යාකූලත්වයෙන් මිදීමට මාහට කරුණාවෙන් උපදෙස් ලබා දෙනු මැනවි. පසුගිය කාලයේ මාගේ සිත දිස බලමින් භාවනා කරමින් කටයුතු කළත් මෙම අවස්ථාවට මාහට සාර්ථකව මුහුණ දීමට නොහැකි වූයේ ඇයි? මෙසේ මාහට බාධා පැමිණෙන්නේ මා පෙර කළ කර්මයක් නිසාද? ඔබ වහන්සේගෙන් ඔබ වහන්සේ හා ඇතුළු සංවිධායක මණ්ඩලයට දරුවන් සරණයි. අවසන් සරණයි. ඔව් මේ කර්මෙන් තමයි යන්නේ. මේ මහත්යට ආන්සර් එකක් යනවා කියන්නේ එක කර්මයක් ඉවර වෙනවා. එතකොට තව කර්ම ටිකක් තියෙනවා හැබැයි. ඉතින් කොහොම නමුත් මේ දැන් මේ මේවෙන් සම්පූර්ණ අයින් වෙලා භාවනා කරන්න පුළුවන් නම් හොඳයි. අරණ්‍ය ගත වෙලා, රුක්ක මුල ගත වෙලා, ශුන්‍යාගාර ගත වෙලා එහෙම කරන්න පුළුවන් නම් හොඳයි. ඒත් එහෙම කරන්න බෑනේ. දැන් බැරි තත්ත්වයක් නෑවිලා තියෙන්නේ. එතකොට අපිට සිද්ධ වෙනවා දී ඇති දත්ත අනුව ගාන විසඳන්න. මේ දීලා තියෙන දත්ත හොඳ නෑ කියලා අපි ඒවට චෝදනා කරන්න ගියොත් ගාන විසඳ ගන්න බැරුව යනවා. දැන් විභාගයක් තියන්න යන කෙනෙකුට දී ඇති දත්ත වලට අනුවනේ ගාන හදන්න තියෙන්නේ. එහෙම නැතුව මේ දත්ත දීපු මිනිසයටයි දත්තවල තියෙන අඩුපාඩුයි කතා කරන්නයි බලන්නයි ගියොත් ගාන මේ හදාගන්න බැරුව යනවා විභාගේ ෆේල් වෙනවා. ඉතින් ඒක නිසා දැන් දී ඇති දත්ත තමයි ඕවා. කාර්යබහුලතාවය වැඩි. නැත්තම් වැඩ ගොඩක් තියෙනවා කොහොමද දැන් ජාමේ බේරගන්නේ කියන එක තමයි බලන්න වෙන්නේ. එතකොට මේ හිත දිහා බලාගෙන භාවනා කරා කියනවා. ඉතින් මම ඒක අනුමත කරන්නේ හිත දිහා බලාගෙන භාවනා කරන්නේ කොහොමද කියන එක මට ප්‍රශ්නයක්. ඒක කරන්න පුළුවන් ගොඩක් දුරට මේ මුදයට මේ භාවනාව දියුණු කරාට පස්සේ එතකොට ඉතින් හිත දිහා බලන ඔබලා හිටියත් ප්‍රශ්නිකුත් නෑ ඇත්තටම ඉතින් හිත වැඩ කරන්නේ චිත්ත නියාමයකට අනුව නම් ඕක බැලුවත් එකයි නැත්ත් එකයි. එතකොට ඒක කය දිහා බලාගෙන යන්න පුළුවන් නම් හොඳයි. ඒ කියන්නේ අපි මොන වැඩේ තිබ්බත් අත්ම දිනව මොන හොදනවා තේ ටිකක් බොනවා ඊට පස්සේ ඒක වැඩක් කරද්දී කරන වැඩෙත් එක කායගත සති ඉස්සර කරගන්න කියන එක තමයි මම මේ කියන්න හදන්නේ. එතකොට අපිට ඕනම අමාරු තැනකදී කයට හේතු කරලා ජාමි බේර ගන්න පුළුවන්. හිතේදී ජාමි බේරන්න බෑ හිත වේගෙ වැඩි. එතකොට අපිට ඒකත් එක්ක සතිමත් වෙනකොට දන්නේම නෑ කතන්දර ගෙතිලා විනාශයක් වෙලා ඉවරයි. ඉතින් ඒක නිසා මේ කායගත සති ඉස්සර කරගන්න තමන් දැනට ලැබපු දැනුමක් තියෙනවා නම් ඒ දැනුම පාවිච්චි කරලා කය අනුව සිහිය පවත්වන එක. දවසට පැය භාගයක් විනාඩි 20ක් වින් කරගෙන වාඩි වෙන්න පුළුවන් නම් හොඳයි. එහෙම නැත්නම් අපිට සිද්ධ වෙනවා දවසේ කරන එක එක කටයුත්තක් සිහිය පිටුවල කරන්න. එතකොට ගොඩාක් දුරට අර Tamanට ලැබිච්ච විවේකේ නැති වෙනකොට ඒකට තියෙන අකමැත්තත් එක්ක හිතේ ව්‍යාකූල භාවය වැඩි වෙනවා. ඒකට අකමැති වෙන එක වෙනුවට ඒක තමයි දැනට තියෙන தත්ත්වය. ඒ වුණාට මම කොහොම හරි හිත හදා ගන්නත් ඕනේ, භාවනා කරන්නත් ඕනේ. ඒක නිසා මේ තියෙන தත්ත්වෙට තරහ වෙන්න ගියොත් හැමදාම ව්‍යාකූලයි. වැඩක් කරනකොට වැඩේට වෛර කරන එකට වඩා හොඳයි මේ වැඩේ ගැන සතිමත් වෙන්න උත්සාහ කරන්න. දත් මදිනකොට, මූණ හොදනකොට, කෑම උයනකොට ඒ කරන කරන වැඩක් සිහියෙන් කරනවා නම් මේ මොහොතේ අත්දැකීමත් එක්ක ඉන්න උත්සාහ කරනවා නම් ඒක තමයි භාවනාව වෙන්නේ. හැබැයි ගොඩාක් දෙනෙක්ගේ භාවනාව ඉඳගෙන ඇස් දෙක වහගෙන කරන එකට ගොඩාක් කැමැත්තක් තියෙන නිසා අර අනිත් කටයුතු වල සිහිය පිටවන එක එච්චර වැදගත් භාවනාවක් කියලා කෙනෙක් හිතන්නේ නෑ. ඇත්තටම මේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ භාවනා පටන් අරන් තියෙන ඉඳගෙන නෙමේ සක්මනේදිත් නෙමේ එදිනෙදා සතියෙන් ඕස්ට්‍රේලියානු ජාතික ධම්මික කියන ස්වාමීන් වහන්සේ සතිය කියලා දෙනකොට ඒ ස්වාමීන් වහන්සේ කිව්වලු කරන වැඩක් සීහ පීඨවල කරන්න උත්සාහ කරන්න. දත් මදිනකොට මූණ හොදනකොට වතුර නානකොට තේ එකක් බොනකොට ඒ ඒ වැඩෙත් එක්ක යාළු වෙන්නේ. ඒ වැඩෙත් එක්ක සතිමත් වෙන්නේ. ඊට පස්සේ තමයි ඇත්තටම අමාරු තැනින් භාවනාව පටන් ගත්තා වගේ තමයි තේරෙන්නේ. ඊට පස්සේ තමයි විවේකයක් හම්බුනහම වාඩි වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා සක්මන් කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා බලන්න මේ ඔය තියෙන වැඩවලට වෛර කරනවට වඩා හොඳයි ඒ කරන වැඩේ සතිය පිටවල කරන්න උත්සාහ කරන එක. හැබැයි ඒක අර වඩාගත්ත හිතක් නැති කෙනාට අමාරු වෙන්න පුළුවන්. ඒකයි බුදුරණාහසේ භාවනා කරන කෙනෙකුට අරණ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුන්‍යාගාරගතෝවා කියලා පරිසර තත්වයක් දේශනා කරන්නේ විශේෂයෙන් අලුත් කෙනෙකුට ආධුනික කෙනෙකුට ඒ පරිසර තත්ත්වය ඊටාම වැදගත් නිසා. හැබැයි හැමදාම අරන් එක ඉන්න ඕනේ ගහක් මුලක ඉන්න ඕනේ ජනයාගෙන් හිස්සූ තැනක ඉන්න ඕනේ කියලා එකක් නැහැ. මූලික අවස්ථාවේදී අර අර බාහිරෙන් එන අරමුණු වැඩි සතිය අඩුයි. රූප අරමුණු වැඩි, සද්දම අරමුණු වැඩි, ගමේ රටේ ගෙවල් වල ඉන්නකොට ඉන්ද්‍රියන් වලට එන අරමුණු වැඩි ඊට සාපේක්ෂව සතිය අඩුයි. දැන් අරන්නේ ගත වෙලා කරන්නේ අරමුණු අඩු කරලා සතිය වැඩි කරනවා. එතකොට එන අරමුණුත් සතියට හවු වෙනවා. සතියට පෙඟිලා තමයි එන්නේ. ඉතින් ඒ වාසිය තමයි ඔය අරන් එකදී විවේක තැනකදී අපි ඇති කරගන්න හදන්නේ. හැබැයි ඉතින් ගිහි ජීවිතයකටපත් වෙලා ඒ කරදර වලට වැටුණාට පස්සේ දැන් ඒක ගැන පශ්චාත්තාප වෙලා හෝ ඒකට වෛර කරලා හරියන්නේ නැති නිසා දැන් බලන්න වෙනවා ওই තියෙන සත්වයාටද කොහොමද ජාමේ බේරගන්නේ කියලා. ඒ ජාමේ බේරගන්න තියෙන ක්‍රමේ තමයි පුළුවන් තරමක් ඒ වැඩක් කරද්දී ඒකට වෛර කරන එක වෙනුවට ඒකත් එක්ක යාළු වෙන්න උත්සාහ කරන්නේ ඒකත් එක 100ට 100ක් ඉන්න උත්සාහ කරන්න. ඒක භාවනාව කියලා තේරුම් ගත්තනම් හරි. එහෙනම් අපි දත්මා දිනකොට දත්මා දින එකත් එක්ක ඉන්න එක භාවනාව. හැබැයි හිතේ ව්‍යාකූල වෙන්න පුළුවන් නැත. හිත වෙනත් අරමුණු වලට විසිරෙන්න ඉඩ තියෙනවා. ආයෙත් උත්සාහ කරලා කරන වැඩෙත් එක්ක යාලු කරව ගන්නවා. එතකොට අපි අර කරන වැඩේට වෛර නැති නිසා, කරන වැඩෙත් එක්ක තරහ නැති නිසා, ඒ කරන වැඩෙත් එක්ක හිත ඒකෝදි වෙන්න පටන් ගන්නවා. ඒකාග්‍ර වෙන්න පටන් ගන්නවා. තැම්පත් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා උත්සාහයත් අතහැරගන්නේ නැතුව උනේ පාඩුවක් කියලා හිතන්නේ නැතුව උත්සාහ කරන්න කොහොම හරි මේ තියෙන தத்துவයට ඉතින් මම කොහොම හරි ගහන විසඳනවා කියලා ධෛර්යයක් ඇති කරගෙන කරන වැඩ සතුටින් සතියෙන් කරන්න උත්සාහ කරන්න. එතකොට ඔය දැනට දැනට තියෙන தත්ත්වයට වඩා හොඳ தත්ත්වයකට හිතපත් වෙයි. එතකොට ඒකේ පිනෙන් ඉබේටම විවේකේ ඒ කරන වැඩේට පහසුවක් හිමීට හිමීට හරියයි. ඒකින්ද අපිට තියෙන්නේ මේ විදිහට හොඳ හේතු සකස් කරන්න. එතකොට ඉබේටම හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා. භාවනාව කියන්නේ ඇත්තටම හොඳ හේතු සකස් කිරීමක්. ප්‍රතිඵල ඉබේට ලැබෙන්න පටන් ගන්නවා. හේතු සකස් කරනවා කියලා කිව්වේ කරන වැඩවලට වෛර කරන එක වෙනුවට කරන වැඩත් එක්ක සතිමත් වෙන්න උත්සාහ කරන්න. ඊට පස්සේ විවේකයක් ලැබෙන වෙලාවට ටිකක් වාඩි වෙලා භාවනා කරන්න. එදිනෙදා වැඩවලට අපි වෛර නැත්තම් ඒ ඒ වැඩත් එක්ක අපි සතිමත් වෙනවා නම් අපිට වාඩි වුණාම හිත එකඟ කරගන්න ලේසිකමක් එනවා. අපි එදිනෙදා වැඩ රටක් රටක් ගාලා ඉවර කරලා මම මේ වාඩි වෙන්න ඕනේ කියලා කඩිකුලප් වින් වගේ එදිනෙදා වැඩ කරනකොට සතිය නැතුව වාඩි වුණත් වැඩක් නැහැ. ඊට පස්සේ වාඩි වුණාට පස්සේ ආයෙත් ඇතුළත කලබලයක් තියෙන්න පටන් ගන්නවා. ඒක නිසා උත්සාහ කරන්න එදිනෙදා වැඩ සිහියෙන් කරද්දී ඒකනත් භාවනාව තමයි තියෙන්නේ. ඒක නිසා එදිනෙදා වැඩ සිහියෙන් කරන්න අමාරු තැනින් තමයි ඒකට භාවනාව පටන් ගන්නේ. ඉඳගෙන ඇස් වහලා කර්තිය නැති කරදර නැති තැනක නෙමේ කරදර බාධා තියෙන තැනකින් භාවනාව පටන් ගන්නෙ ඒක අභියෝගාත්මක දෙයක් හැබැයි ඒක හරියට අල්ලලා හිටින හොඳට Java කැවෙන වැඩක් තමයි අමාරු තැනින් භාවනාව පටන් ගන්න එක. ඉතින් මට මතකයි මම ඉස්කෝලේ යන කාලේ අපි ගෙදර ඉන්නකොට මේ ඉතින් අපිට එක එක ආසාවල් ගොඩාක් තිබුණා. ස්පෝර්ට් මීට් එනකොට උස පනින්නත් ඕනේ වොලිබෝල් ගහන්නත් ඕනේ එල්ලේ ටීම් එකට ඉන්නත් ඕනේ මැරතන් එක දුවන්නත් ඕනේ මීටර් 100 දුවන්නත් ඕනේ ග්‍රීස් ගහේ නගින්නත් ඕනේ වගේ නිකන් ඔක්කොටම ආසයි. ඉතින් හැම එකක්ම පුරුදු වෙනවා. ඊට පස්සේ මේ අපිත් එක්ක මුස්ලිම් ළමයි, Hindu ළමයි, කතෝලික ළමයි ඉස්කෝලේ ගියා. එතකොට අපිට වෙරළා අයිනේ තමයි ගොඩක් කතෝලික අය මොකද ඒගොල්ලෝ දීවර ජනතාවක්. ඉතින් අපිත් එක්කම එකට හිටපු යාළුවෝ එක්කෙනෙක් හිටියා ඒ මොහොදු වෙරළා ආසිත වාඩිවල නැත්තම් ඒ දීවර ගම්මානවල. ඉතින් මම කරන්නේ මැරතන් එකට පුහුණු වෙන්න ග්‍රවුන්ඩ් එක වටේ ඒ ග්‍රවුන්ඩ් එක මීටර 800ක් විතර දුරයි. ඒක වටේ රවුම් 15ක් 20ක් දුවනවා මැරතන් එකට අදාළ වෙන විදියට. ඉතින් අර කොල්ලට ග්‍රවුන්ඩ් එකට එන්න ටිකක් දුරයි. එයා කරලා තියෙන්නේ වැල්ල දිගේ දුවලා තියෙන්නේ. දැන් වැල්ල දිගේ දුවනකොට වැල්ල එරෙනවා දුවන්න අමාරුයි. එයා හැබැයි ඉතින් දිගටම ඉතින් වෙරලා ගත්තාම කෙලවරක් නැහැනේ දිගට දුවනවලු. කෙරවලක් දුවලා අපෝ මේ පැත්තට දුවනවලු. ඉතින් හැමදාම උදේටයි හවසටයි වැල්ලේ තමයි දිව්වේ මම දිව්වේ ග්‍රවුන්ඩ් එකේ. ඊට පස්සේ තරඟේ පටන් ගත්තට පස්සේ දුවන්න තියෙන මහපාරේ ඝන පොළොවක්. එතකොට අර මම ඝන පොළොවකමයි දිව්වේ ග්‍රවුන්ඩ් එකේ. එතකොට මට වෙනසක් නැහැ දෙකම තාම සමයි. අර යාර එරි එරි දුවලා දැන් ඝන පොළොවට දැම්මට පස්සේ ජෙට් එක වගේ ඇදලා යන්නේ. මේ මැරතන් එකෙන් දින්නා. මම නෙමෙයි ඒගොල්ලා තමයි දින්නේ. ඉතින් ඒක නිසා පළවෙනිය වුණා හේතුව අමාරු තැන තමයි දිව්වේ. ඉතින් ඒක නිසා දැන් ওই தත්ත්වයට තිය අමාරු තැන තමයි භාවනාව කරන්න වෙලා තියෙන්නේ. අමාරු තැන සතිය පිහිටවන්නේ ඒක ගොඩාක් බල සම්පන්න වෙනවා. එතකොට අපිට ඔය තියෙන தත්ත්වෙන් ජයග්‍රහී තැනකට යන්න පුළුවන් වෙයි. ඒක තමයි දෙන්න තියෙන උත්තරේ.